ශ්‍රවණවාහිනී මధుර භාෂිනී කර්ම රසායන භාව පූර්ණී ස්වදේශීය සේවයයි ස්වදේ पुनरालोकय සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් 1971 වසරේ ජූලි මාසේ 11 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී මඩවල එස් රත්නායකයන් නිෂ්පාදනය කරන ලද සිංහයෝ විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට මේක කලකට උඩදී දෙහිවල සත්වත්වයේ ඇති කරන සිංහ දෙහිනුවක පැටව් ලැබූ බවත් දරු සුරතල් කරමින් සිටියේදී ඇගේ කූඩු ඇයට කොළොප්පම් කරමින් සිටි එක්තරා පිරිසක් වෙත අඩි 20ක් උස තාප්පයකින් පැන ඒ පිරිසට පහර දීමට තත් කළ බවත් ඔබ අසන්නට ඇති බව අපි විශ්වාස කරනවා. Kianani, යංගු යංගු යංගු මේ රට කාගෙද මගේ මගේ මගේ සිංහයෙකුගේ කටහඬක් ඇසෙන විට නැගෙනහිර අප්‍රිකානු මුල් ගෝත්‍රිකයන් ඒ කටහඬේ අරුත එවන්නක් බව විශ්වාස කරනවා සිංහයා කැලෑවේ රජු නිසා ඒ සිටිවිල්ල අපත් විශ්වාස කළාට වරදක් නැහැ. ඒ වුණත් එවැනි විශ්වාසයක් දරන එම ගෝත්‍රිකයන්ම සිංහයෙකු දුටු විට පාදද බල්ලකු එළවනවා වාගේ නොයෙකුත් පහත් වචන වලින් බැන බැන සිංහයා එළවා දැමීම එක අතකින් පුදුමයක්. කැලේ රජ වශයෙන් සිංහයා හඳුන්වනවා වාගේම කැලේ සතුන් අතර මහත්ම ගතිගුණ ඇති සතා හැටියටත් සිංහයා හඳුන්වන්න පිළිවන්. ඔබෙන් සිංහයාට කරදරයක් නොමැතිනම් ඌ උගේ පාඩුවේ හැසිරෙන බව සිංහයන් ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ කර්ල් ආක්ලේ සඳහන් කර තිබෙනවා. ඒ වුණත් අප්‍රිකානු මුල් ගෝත්‍රකයන් වාගේ සිංහයන් අඹුවන් දෙතුන් දෙනෙකු තබාගෙන ඔවුන්ගෙන් වැඩ ගනිමින් මහා කුසීත කම්මැලි ජීවිතයක් ගත කරන බව කියන්නත් පුළුවන්. මොකද එහෙම කියන්නේ? අප්‍රිකාවේ මුල් ගෝත්‍රිකයන්ගේ ගෑනු උදවිය පුංචි දරුවන් උකුලේ තියාගෙන හේන් වල වැඩ කරනවා, රෙදි හොදනවා, ගෙදර දොරේ අනික් වැඩ කරනවා. පිරිමි ඒ වෙලාවට ඕපදූප කතා කර කර එහෙම නැත්නම් දුම් බිබී එහෙමත් නැත්නම් නොඑක් වාද විවාද කර කර හෙවණකට වෙලා කාලේ නාස්ති කරනවා. ඒත් මේ ගෑනුන් එහෙම වැඩ කළාට හිතේ අසතුටක් නොසන්සුන්කමක් ඇති කරගන්නේ නැහැ. ඉතින් සිංහයාට මේකේ මොකද්ද තියෙන සම්බන්ධය? සිංහ පැටවුන්ට දුවපන්න වයස ආවම සිංහ දෙන්නු ඒ පැටවුන් එක්කලා දඩයන්ට බහිනවා. සිංහයා පැත්තකට වෙලා බලන්නේ. මෙල්ල කරන්න බැරි ලොකු සතෙකුට මූණ පැන්නොත් අන්න ඒ අවස්ථාවේදී විතරක් සිංහයාට උදව් වෙනවා. දඩයම් කරන හැටි පැත්තකට වෙලා බලා හිටියත් ඒ දඩේමෙන් ප්‍රධාන කොටස සිංහයාට දෙන්න ඕන. ඔය සිංහයෝ කොටි වාගේ නපුරු සත්තු මිනිස්සු මරාගෙන කන්න පුරුදු වෙන්නේ දඩයම් කරගන්නට බැරි තත්ත්වයක් ආවාමයි. මිනීකන සිංහයන් සහ කොටින් ගැන පරීක්ෂණ පවත්වා ඇති විශේෂඥයින් සොයාගෙන තියෙන කරුණු අනුව පෙනී යන එක් දෙයක් තමයි මේ සතුන් එක්කෝ වයසට ගිය නැත්නම් රෝගී තත්වයෙන් පසුවන උන් බව. සතුන් දඩයම් කරගන්න බැරි වුණාම මිනිස්සු ගැවසෙන පළාත්වලට එන මේ සතුන් මිනි මස් කන්නට පුරුදු වෙනවා. අපේ ගෙවල්වල හුරතලයට ඇති කරන බලලාගේ ගතිගුණ හා සිරිත් විරිත් පරීක්ෂා කර බැලුවොත් කොටින් සිංහයන් වැනි බිලාවල් ගෝත්‍රයේ අනෙක් සතුන් ගැනත් යමක් ඉගෙන ගන්න පිළිවන්. මේ අපේ රටෙත් ලොකු කැලෑපෙලිස් වල කොටි ඉන්න බව අපි දන්නවා. ඒත් සිංහයා ලංකාවේ නෑ. සතුන්ගේ රජ බවට පත්වී සිටින සිංහයා අපේ ජාතිය පිළිබඳ පුරාවෘත්තයට සම්බන්ධ බව ඔබ දන්නවා. මෙයා අනවශ්‍ය ප්‍රමාණයක් මස් ගිල දමන්නේ නැහැ. බැරිම අවස්ථාවකදී හැරුණාම පරණ වූ මස් කෑමට සිංහයන් කැමති නැහැ. කොටියා වලහ වාගේ සතුන් වැඩිපුර දඩයම් කරන්නේ පඳුරු ගොන්නක සැඟවිලා ඉඳලා. එහෙම නැත්නම් ගහක් උඩ läගීමෙන්. ඒත් සිංහයා ඈත තනකමින් සිටින සතුන් රංචුවක් දැන් සිංහයා උඩු සුළඟින් මගහැරිලා අර ස්ථානෙට යනවා හිමින් හිමින් කලබලයක් නැහැ හරියට අපේ ගෙදර පූසා ගේ කුල්ලෙක් අල්ලගන්න බිමටම තද වී බඩ ගන්නවා වගේ තවත් ලං වෙන්න අමාරු දැන් පණින්න ඕනේ සාමාන්‍යයෙන් සතුන් රැලකට පැන්න ගමන් සතෙකු මරා ගන්න ඌ උත්සාහ ගන්නේ නැහැ. සිංහයා තමයි සතුන් පසුපස එළවලා ඌ අල්ලා ගන්නවා. දඩයම විනෝද ක්‍රීඩාවක් හැටියට කරන සමහර මිනිස්සුත් සතුන් පසුපස පන්නා දඩයම් කරන බව අපි දන්න කාරණයක්. සිංහයාටත් එවැනි අදහසක් තියෙනවද කියලා අපිට මෙහිදී හිතන්න ඉඩ තියෙනවා. සිංහයාට රාජකීය ගතිගුණ තියෙනවා කියලා කියන්නේ අනෙක් සතුන්ට නොමැති මෙවැනි අංග ලක්ෂණ නිසා වෙන්න පුළුවන්. ඒ විතරක් නොවේ. පිපාසයට දිය බොන්නට යන සතුන් දඩයම් නොකරන බව සිංහයන් පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇති විශේෂඥයින්ගේ මතය. ඒ අය කියනවා සිංහයන්ගේ දඩයම් සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්ෂණවලදී දියකඩිති අසල වුන් දඩයම් කර ඇති බවත් සොයා ගන්නට ලැබී නැති බව. දියකඩිති අසලදී සතුන් රැළකට සිංහයෙක් මුණ ගැහුණොත් කැලේ අනෙක් ප්‍රදේශයක ශබ්දයක් චකිතයක් බියක් නොමැතිව ඒ සතුන් හැසිරෙනවා කියලා මේ පරීක්ෂකගේ මතය රාත්‍රී කාලයේදී දඩයම් කිරීම සාමාන්‍ය පුරුද්දක් කරගෙන තියෙන සිංහයා දවල් කාලයේදී ගල් ගුහාවල් නැත්නම් බිමයක් එහෙමත් නැත්නම් ආවරණයේ වී ඇති ලිය මඩුල්ලක් ඇතුළට වෙලා විවේක ගන්නවා ඒ වුණත් අහස කළු කර වහින්න වාගේ එන දිවා කාලයේදී එළිය හැසිරෙනවා දකින්න පුළුවන් ලිංගයකට අයිති සතුන්. එක්ක පිරිමි සත්තු, එහෙම නැත්නම් ගෑනු සත්තු. එහෙම ඉන්න රංචු තුනේ සිට 15 16 ආදි වශයෙන් දකින්න පුළුවන්. ඒ වුණත් වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ තිදෙනෙකුගෙන් යුත් රංචුවක්. ඒ රංචුවට සිංහයාත් උගේ බිරිඳත් දෙදෙනෙක් ඇතුළත් වෙනවා. මේ තිදෙනා ඊටමත් සමකියෙන් කල් යවනවා විතරක් නෙවෙයි එක් සිංහ දේනුවකට පැටවුන් ලැබුණාම ඒ සිඟිත්තන් බලා හදා ගැනීමට සිංහ කුඩම්මලත් හවුල් වෙනවා. සිංහ දේනුවකට පැටවුන් ලැබෙන්නේ අවුරුදු දෙකින් දෙකට. සිංහ පැටවු තරමක් ලොකු වෙනතුරු එලි පිහිලියට එන්නේ නැතුව ගුහා ඇතුළෙම ඉන්න සලස්වනවා. එහෙම දවස්වල දඩේ මේ යන්නේ දෙන්නයි. අනික දරුවන් බලාගෙන ගුහාවෙම ඉන්නවා. පැටවුන් සහ සිංහ මවට ආහාර අරන් දෙන්නේ අර දෙන්න ගුහාවට ගෙනවිත් දෙනවා. තම දරුවන් ආරක්ෂා කිරීමට සිංහ පවුල ඕනෑම සටනකට මුහුණ දීමට සූදානම්. අහල පහල තවත් සිංහයන් ඉන්නවා නම් ඒ ඒ සියලු දෙනාටම ඒ අය සියල්ලම අඳ ගහගෙන පිරිසක් වශයෙන් සටනට ඉදිරිපත් වෙනවා. සිංහයින් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත් වූ ඩොග්මෝ නමැත්තා මෙන්න මෙහෙම විස්තර කරනවා. නිරන්තරයෙන් සිංහයින් ගැවසෙන පෙදෙසක් ගැන අපට කෙන්යාවේදී අහන්න ලැබුණා. අප ඒ පෙදෙසට තවත් ආරක්ෂක පිරිසකුත් එක්කලා ගියා. ඇත්තටම මට ඌමනා කළේ සිංහයින්ගේ පින්තූර කිහිපයක් එකතු කර ගන්න. සිංහයෝ ආවොත් පින්තූර ගත හැකි තැනක මම නැවතිලා අනෙක් අය සිංහයින් එලවන්නට යවුවා. ටික වෙලාවක් යනකොට මං හිටි තැනට යාර කිහිපයක් දුරින් ගොරවන හඬක් ඇහුණා. ඒ පැත්තට වෙඩි තිබ්බා. ඒ සමගම සිංහ පැටවෙක් එළියට ආවා. මං මගේ මිනිස්සුන්ට අඬ ගහලා උවල්ල ගත්තා. ඇඟ පුරා ඇති පුල්ලිවත් තවම මැකී නැති මේ පැටව් සමග උගේ මව හෝ පියා මේ ළඟම ඇති බව අපි දන්නවා. ඒ ගැන අපි සටනට සූදානම්ව බලා හිටියා. ඒ සටනට දැවැන්ත සිංහ දේනුවක් ගොරවාගෙන ගොරවාගෙන අප ළඟට ආවා. ටික වේලාවක් රවාගත් ගමන් බලාගෙන ඉඳලා හෙමින් හෙමින් කැලේට ඇදිලා ගියා. එළියට ගියේ අප සමග සටන් කරලා ජය ගන්න බැරි බව උන් තේරුම් අරගෙන වෙන්නට පුළුවන්. සිංහයා මිනිස්සු මරාගෙන කන්නේ මොකද කියලා ටික වෙලාවක් ඉස්සර අපි සඳහන් කළා. ලොකු සතුන් දඩයම් කරගන්න බැරි තරම් වයසින් දුබල වුණාම එහෙම නැත්නම් දඩයම් කරගන්න බැරි තරම් රෝගී වුණාම මිනිසුන් මරන්න සිංහයා පෙළඹෙනවා. නැත්නම් සිංහෙක් මිනිහෙකුට පණින්නේ උගේ ආත්ම ආරක්ෂාවට යම්කිසි විදියකින් මිනිමස් රස වැටි මිනිසුන් අල්ලා ගැනීම ලේසි බව තේරුම් ගියොත්. වනසතුන්ගෙන් ආරක්ෂා වීමට ගිනි ගොඩක් ගසාගෙන ඒ වටා සිටි නීග්‍රෝ ජාතිකයන් කිහිප දෙනෙකුගෙන් දෙදෙනෙකු සිංහයින් විසින් ඇදගෙන යනු ලැබූ බවක් සඳහන් වෙනවා. උගණ්ඩා දුම්රිය මාර්ගයේ ඉදිකරගෙන යද්දී සිංහයින්ගෙන් පැමිණි උවදුරු කෙතරම් බලවත් වුණාද කියනවා නම් ටික කලක් ඒ වැඩ කටයුතු නවතා දමන්නට පවා සිදු වුණා. මෙහිදී කුලීකරුවන් 28 දෙනෙකු සිංහයින්ට ගොදුරු වෙලා තියෙනවා. ඒ විතරක් නොවේ. අප්‍රිකානු ජාතීන් මේ වකවානුවේදී කොච්චරක් මරුමුවට පත් වුණාද කියලා ගණන් අරන්නේ සතියකට වරක් නැත්නම් තුන් වරක් පමණ ආහාර ගන්නා සිංහයා කැලේ වසන සතුන් අතර රජ බවට පත් වෙලා ඉන්නේ. එසේ ඉන්නේ රජ බවට පත් වී උගේ ශක්තිමත් භාවය නිසාම නොව අනෙක් සතුන්ට නැති වැදගත් ගතිගුණ සිංහයාට ඇති නිසා වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණ ආහාර ලැබුණොත් තම ගුහාවට වෙලා දින කිහිපයක් නිදහස් ලෙස ඔහි ජීවත් වෙන්න සිංහයා කැමැතියි. තනියම දඩයම් කර ගැනීමට තරම් ශක්තියක් ලැබුණම සිංහ පැටව් තම දෙමාපියන්ගෙන් වෙන් වී ජීවත් වීමට පුරුදු වෙනවා. තරුණ සිංහයෙකුට සිංහ දේනුවක් හමු වුණාම ඌ ඇයට කැමතිනම් කැමැත්ත ඉරියව් වලින් පෙන්වනවා. ඇය අකමැති බවක් දැක්වුවොත් තවත් පසුපස යන්නේ නැහැ. සමහර අවස්ථාවලදී එකම සිංහ දෙහිණුවකට සිංහයින් දෙදෙනෙකු ආලය වැටෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී දෙදෙනා අතර සටනක් කෙරෙනවා. ශක්තිමත් සිංහයා ජයගත්තු පසු ඌත් සමග අර සිංහ දේනුව එක්කහුව වෙනවා. සමග මුහුණට මුහුණලා සටන් කිරීම වීර ක්‍රියාවක් ලෙස සැලකෙන අප්‍රිකානු මුල් ගෝත්‍රිකයෝ අදහස් කරනවා. මාසයි නමින් හැඳින්වෙන සිංහ දඩයමට සමත් අප්‍රිකානු මුල් ගෝත්‍රිකයන් සමග එකට ජීවත් වූ කර්ල් ආක්ලේ සිංහයෙකු දඩයම් කොට මසායි වරුන්ගෙන්ම වීරත්වය ලබාගත් හැටි සඳහන් කරන්නේ මෙන්න මෙහෙම. මාසායිවරුන්ගේ ලොකුම වීරයා වශයෙන් සැලකෙන මාසකා හමු වීමට මං ගිහින් සිංහෙකු මරන්න ආශාවක් තියෙන බව මං කිව්වා. ඒක එච්චර දෙයක්. මෙහාට දඩේ මේන උඹලා වගේ සුදු මිනිස්සු විතරක් නෙමෙයි. සුදු නෝනලත් වෙඩි තියලා දාන්න සිංහයින් මරනවා මං දැකලා තියෙනවා. සිංහෙක් මරනවා නම් හරියට මූණට මූණ දීලා හෙල්ලෙන් ඇනලා මරන්න ඕන. ඔව් මාත් එහෙම තමයි සිංහෙක් මරන්න යන්නේ. <laughs> මොනවා? ඒ අදහස අත්හැරලා දාන්න. ඒ සටනින් උඹ මැරුණොත් උඹලා මිනිස්සු මේ අපේ ගම්මානෙම වනසලා දායි. මම මෙහි ඉන්න බව කවුරක්වත් දන්නේ නැහැ. මේ සටනින් සිංහයා දිනුවොත් මේ ඇඟ ඌට ආහාරයක් වෙච්චාවේ. එයාට එපා නම් කැලේ ඉන්න අනෙක් සත්තු කාලයයි. අපි කාටවත් ඔය කතාව විශ්වාස කරන්න අමාරුයි. පහුදා උදේ ආහාර මට ලෑස්ති කරලා දෙන්න මාසාකා සූදානම් වුණාම මං එයාට කිව්වා උණුසුම් අමුලේ බොන්න මං කැමතියි කියලා. මේ ඉල්ලීමෙන් ඔහු තවත් පුදුමයටපත් වුණා. ඇස් දෙක අහස දෙසට කරකවල නායි නායි යනුවෙන් ආස් දෙවියන්ට කන්නලව් කළා. මාසයි චාරිත්‍ර සම්බන්ධව මගේ හොඳ විශ්වාසයක් තියෙන බව පෙන්눔 කරලා මං ලේ විදුරක් බොන්න කැමති බව කියා හිටියා. ඊට පස්සේ මාසාකායාගේ හොඳම එළදෙනගෙන් ලේ විදුරුවක් ගෙනත් දුන්නා. උදේ ආහාරයෙන් පස්සේ මාසායි වීරයෙන් සිටින ගමකට මම එක්ක යන්න මාසාක පොරොන්දු වුණා. කෙන්යා සහ සංගනිකා දේශ සීමාව අසල සමරෝන් වැවට පෙරදිගින් පිහිටි මේ ගමේ පැල්පත් 15ක් පමණකුත් විශාල ගවගාලකුත් තියෙනවා. අපි දවසක් එහි නැවතිලා ඉඳලා දෙවෙනි දවසේ මගේ ආශාව ගැන කිව්වේ. අපේ කතාව අහගෙන හිටපු උදවිය හයියෙන් hina වුණා. සිංහෙක් එක්ක තනියම සටන් කරලා ජයගෙන ඉන්නේ කතා කරන්නට එපයි කියලා කෙනෙක් කිව්වා. උඹට පුළුවන් තුවක්කුවෙන් වෙඩිතල සිංහෙක් මරන්න. සුදු මිනිස්සු සිංහව මරන්නේ එහෙමයි. මට තුවක්කු නෑ. මට තෝන ඔබ වගේ හෙල්ලක් විතරක් අරගෙන සටනට යන්න. හ්ම්. උඹ උසයි මහතයි උඹ තරුණයි. උඹ හිත ශක්තිමත් උනත් උඹ මාසයි කෙනෙක් නෙවෙයි. කොකුණක් මං කැමති. උඹට ඒ දඩේම පුරුදු කරවන්න. කොනිකාගේ ගුරුහරුකම් අනුව හෙල්ල වීසි කරන හැටි මං සුමානයක් පුරුදු වුණා. මට ඒ අය ආර්.එම්. කියලා නමකුත් තියාගත්තා. මට දැන් සිංහෙක් එක්ක සටන් කරන්න පුළුවන් කියලා මං කිව්වා. මට උඹ ගැන කනගාටුයි. සිංහයා මැරෙන්න ඉස්සර ඔබ සිංහයා අතින් මැරෙයි. ඒ වුණත් නියම සිරිත් ඉවර වෙනතුරු උඹේ මිනිහ සිංහට කන්න දෙන්න. අපිට පුළුවන් උ එලවන්න. බැරි වුණොත් අපි උ මරලා දානවා. උඹේ හිස නැගිනීර පැත්තට හරවලා මිනිහ බාවනවා. වම් මත හිස යට තබලා දකුණු අත පපුව මත තබනවා. ඊට පස්සේ අපි දුක්ඛී ගායනා කරමින් මාඥානවලට ගෙනියනවා. සිංහ සටනේදී මිය කිය අපේ කෙනෙක් වෙනුවෙන් දුක් වෙනවා වගේ. කිරිවත් මස්වත් තුන් දවසක් යනතුරු කන්නේ නැහැ. ඒ දවස්වල අපි බොන්නේ ලේ විතරයි. මං තවම මලේ නැහැ. ඔබ මැරෙනවා. ඒක අපට සිකුරු. අපි කැලේ ඈතට ගියා. ගම්මානේ අනෙක් කුදවිය කැලේ පීරගෙන ඇවිත් සිංහෙන් දෙන්නෙක් වට කිරුවා. ඊට පස්සේ එකෙක් තනි කරගත්තා. අවදි කරගත්ත සිංහයා නියපොතු පුප්පගෙන මගේ ළඟට පැන්නා. මං හෙල්ලෙන් ඇන්නා. ඒ ඒ පාර වැරදුනා. මගේ ඇඟේ ලේ වතුර. ඌ ආයෙත් කරේක් මට පණින්න ඉස්සර මං හෙල්ල අහුලගත්තා. දෙවෙනි වතාවේදී මට පුළුවන් වුණා උගේ පපුව හිල් වෙන්න හෙල්ල යවන්න. මාසයි කෙනෙක්. උඹත් මාසයි කෙනෙක්. ක්‍රියන්සි ඩයස් සහභාගී වුණා. MK රොක්සාමි, MW පීරි සහ පීදාස් අත්කෝරාලගේ මෙහෙයවීම යටතේ ෂෙල්ටන් පෙරේරා, AJ කරීම්, සෝමරත්න පෙරේරා, ඇනස්ටීන් හෙට්ටිආරච්චි, වික්ටර් දලුගම, සන්දෝරිස් ජයන්ත, හේමපාල පීරිස් යන අය වාදනයෙන් සහාය වුණා. සිංහයෝ අභ්‍යාස ආයතනයේ විචිත්‍රාංගාංශයේ නිෂ්පාදනයේ 1971 වසරේ ජූලි මාසේ 11 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී මඩවල එස් රත්නායකයන් නිෂ්පාදනය කරන ලද සිංහයෝ විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරිකා පෙරේරා